ශාසනාව අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විචිත්‍ර භානක අතිපූජනීය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ Thank you. වෙසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව සූවිසි විවරණයන්ගෙන් 13 වන විවරණය පියදස්සී බුදුන් වහන්සේ වෙතින් විවරණය ලබා ගැනීම පිළිබඳවයි. සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ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 සන්නිපාතා තයෝ ආසං තස්ස පිපිය දස්සිනෝ ඕටි සත සහංසානං පඨමෝ ආසි සමාගමෝ තතෝ පරං නෞති කෝටි සමිසුං ඒකකෝ මුනිං තතියේ සම්නිපාතම් හි අසීති කෝටියෝ අහෝති සාදු සාදු සාදු ඒමාගේ ස්වාමියෝ භාග්‍යවත්තු අරිහත්තු පියදස්සේ නම් වූ සරුවඤ්ඤයන් වහන්සේගේ අනන්ත සීලයටද අනන්ත සමාධියටද අනන්ත ප්‍රඥාවටද අනන්ත විමුක්තියටද අනන්ත වූ විමුක්ති ඥාන දර්ශනයටද මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු අතිපූජ්‍ය පාද මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රවණ බිලහාසී සත්පුරුෂ පින්වත් සිල්මේනියන් වහන්සේලා කාරුණික පින්වත්නි ලෝතර අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම නම් මේ උතුම් බුද්ධ ශාසනය පවතින කාල පරිච්ඡේදය බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහළ වෙහිමෙන් ලද මාහැඟි භාග්ය වාසනාව මේ ධර්මලාභය ප්‍රතිලාභ කර ගැනීමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙහි පහළ වීම පින්වත්නි බොහෝම දුර්ලභයි කියන කරුණ අපි කවුරුත් දහමට අනුව දන්නවා අහලා තියෙනවා කියවලා තියෙනවා දුර්ලභෝ බුද්ධත්පාදෝ ලෝකස්මින් කියන මේ බුද්ධ වචනය අනුව මේ මහා භද්‍ර කල්පෙහි අපි හැම දිනාටම ලැබිච්ච ලොකුම වාග්ය තතහගත ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසන ලාභයයි. කකුසඳ බුදුරජාණන් වහන්සේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යන බුදුරජාණන් වහන්සේලා තුන් නම මේ මහා භද්‍ර කල්පෙහි පහළ වේ වදාළේ සිව්වෙනි බුදුරජාණන් වහන්සේ ගෞතම නම් වූ ਸਰුවඥන් වහන්සේ මමද ඔබ අපි හැමෝමද ගෞරවයෙන් සරණ ගිය පිළිසරණ කරගත් ඒ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා සිව් නමක්ම මේ මහා භද්‍ර කල්පේ පහළ වුණේ. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනය අතුරු දහන් වීමෙන් පස්සේ බොහෝ කාල පරිච්ඡේදයක් ගෙවි ගියන් පසුවයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. එයින් මේ මහා භද්‍ර කල්පයේ ਸਰුවඥයන් වහන්සේලාගේ පහළවීම අවසන් වෙලා යනවා. එනම් බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් පහළවන මේ පහළ වුණු මේ කල්පය පිරිච්ච කල්පයක් පිරිපුල් කල්පයක් එනිසාම කියනවා භද්‍ර කල්පය කියලා එහෙනම් භද්‍ර කියන වචනේහි තේරුම පිරිච්ච පිරිපුන් කියන අර්ථ සම්පන්න වචනයයි එනිසා මේ මහා භද්‍ර කල්පය ශ්‍රී සත් ධර්මයෙන් අඩුවක් නැති ධර්මයෙන් පිරිච්චි ධර්මලාභය ප්‍රතිවේද කරගන්නට පුළුවන් කල්පයක් නිසා මහා භද්‍ර කල්පය කියලා හඳුන්වනවා. එහෙනම් මේ මහා භද්‍ර කල්පෙහි පහළ වුණු සිව්වෙනි බුදුරජාණන් වහන්සේ තමයි ශාක්‍ය මුනේන්ද්‍ර ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊමේ ඔබ අපි අද උතුම් ධර්මයේ පිළිපදින ධර්මයට අනුව ජීවිතයේ සකස් කරගන්න බුද්ධ ශාසනය. ඒ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපපති මංගල්‍යය. සිද්ධාර්ථ ගෞතම වීරයන් වහන්සේගේ උපත. ඒ සිද්ධාර්ථයන් වහන්සේ මුළු මහත් තුන් ලෝක ධාතුවම අවබෝධකට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය පිළිබඳ සංගුක් ඥාණයටපත් වෙච්ච උතුම් දවස ඒ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංගල්‍යයටපත් වෙච්ච දවස උප්පත්ති මංගල්‍ය බුද්ධත්ව මංගල්‍ය පරිනිර්වාණ මංගල්‍ය කියන ත්‍රි මංගල්‍ය සිහි ගන්වන මේ කාල පරිච්ඡේදය වෙසක් සමය මේ වෙසක් කාල පරිච්ඡේදය බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වටිනාම දේ සිදු වෙච්ච උතුම් වෙසක් වුණ පොහෝ දිනය නිමිති කරගෙන විශේෂ සදහම් දේශනා වැඩපිළිවෙල අපේ ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාව ඔස්සේ ලක්ෂ කෝටි සංඛ්‍යාත සදහැවතුන්ට දායාද කරන ධර්ම දානමය පින්කමයි මේ ධර්ම දේශනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රතිපත්තිය තුල පිහිටවාගෙන ජීවත් වෙන්න ජීවිතය අවබෝධ කරගන්නට වටිනා ධර්මෝපදේශ රාශියක් මේ කාලය තුල ඔබ අප හැම දිනාටම ධර්ම දේශනා තුළින් ගුවන් විදුලිය හරහා අප ශ්‍රවණය කරගන්නට අවස්ථාව ලැබීම ලොකු ලාභයක් වන සලකන්නට ඕනේ. ඒ නිසා පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ඔබ අපි හැමදෙනාම දන්නවා එදා සුමේද තාපසයන් වහන්සේ වශයෙන් දීපංකර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි නියත විවරණ සිට ලබාගත් මොහොතේ පටන් සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලෙහිම තමන් වහන්සේ ඇස්සිස්මස් ලේ මහරජ්‍ය අමුදරුවන් දන් දීලා තමන් වහන්සේගේ බෝධි චිත්තය සමෘද්ධ කර ගැනීම සඳහා පාරමී ධර්මයන් දිනු කරපු ආකාරය එනම් දීපංකර සර්වඥ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක පද්මයෙන් ලද නීත ශ්‍රී විවරණ ලබා ගනිමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් තිස්සේහි අපේ මහබෝසතාණන් වහන්සේ මේ සංසාර චාරිකාව සංසාර ගමන ඇවිදිමින් ඒ සුගතව ගමන් වැඩම කළ ඒ ගමනෙහිදී අපේ තථාගතයන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලයේ පුරාවට තමන් වහන්සේ නියත විවරණ ලැබමින් ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙමින් ආපු ගමනේදී පියදස්සි තථාගත සරුවක්ඥයන් වහන්සේගේ ශාසනය සම්මුඛ වෙනවා ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පියදස්සේ බුදුරජාණන් වහන්සේ එදා මේ මුළු මහත්තුන් ලෝකයම සනසමින් පහළ වුණේ පින්වත්නි සුජාත බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් ඒ සුජාත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කලක් පැවතිලා දෙවි මිනිසුන් සහිත ලෝක සත්වයාට මහත් සැනසෙලි සුවය ලබා දෙමින් අමා නිවන් පුරයට අසංකේය අප්‍රමේය ගණන් සත්‍යයන් පමුණුවලා සුජාත බුදුරජාණන් වහන්සේගේ පිරිණිවීමත් සමග ඒ උතුම් බුද්ධ ශාසනාන්තය අවසන් වෙලා ඉන්පස්සේ පියදස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කල්ප දහසකටත් පෙර ඒ උතුම් කල්පයක පියදස්සේ බුදුරජාණන් වහන්සේ දා පහළ වුණේ වේදස්සි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ තමන් වහන්සේ පිරූ මහා පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන තුසිත දෙව්ලොවෙන් චුත වේලා සීහිනුවණින් මෞකුස ප්‍රතිසන්දි ග්‍රහණය සිද්ධ වුණා. සුචන්ද්‍රා කියන මහපින් ඇති බුද්ධ මාතාවගේ වාසනාවන්ත මෞකුසේ පියදස්සේ මහබෝසතාණන් වහන්සේ පහළ වුණා. ඒ වගේම සුදත්ත පියව මහරජතුමන්ගේ දාව වාසනාවන්ත පුණ්‍යවන්ත උපතක් ලැබුවා. මේ ඒ උතුම් උප්පත්තිය සුධඤ්‍යවති නුවර වරුණ කියන උයනේදී තමයි සුචන්ද්‍රා දේවිය මේ වාසනාවන්ත පුත්‍රවන බිහි කරන්ට යෙදුනේ. මෙතුමානම් මෙලොව පහළ වෙනකොට පින්වත්නි මහ පුදුම දේ සිද්ධ වුණා. මහා පූර්ව නිමිති පහළ වෙමින් මේ ලෝකයේ සත්වයාට පිය උපදවන නොඑක් දෑ ආශ්චර්ය දේ ප්‍රාතිහාරයන් පහළ වීම නිසා ලෝකයාගේ ප්‍රිය එළවන පිය ඇති කරවන උපසක් නිසාම පියදස්සී පියදස්සී කියන නම ලැබුණා. මෙතුමා පියදස්සී මහ බෝසතාණන් වහන්සේ මහ පුදුම විදිහේ වාසනාවන්ත උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ආශ්චර්ය සම්පන්න ශ්‍රී දේහ සම්පත්තිය දෙවි මිනිසුන් සහිත ලෝක සත්වයාට ප්‍රිය වූ මනාප වූ දේහ සම්පත්තියක් ලැබිලා තිබුණේ. සුනිම්මල, විමලා, ගිරිවුහා කියන මහා ප්‍රාසාද තුන තුල මාරුවෙන් මාරුවට බොහෝම සුව පහසුවෙන් බොහෝම සැපසේ හැදී වැඩිගෙන පියදස්සී මහබෝසතාණන් වහන්සේ බොහෝම සැපසේ අවුරුදු 9000ක් තරම් කාල පරිච්ඡේදයක් 33000කට අධික දෙවගණන් බඳු උවටැන් ලැබූ පරිවාර ස්ත්‍රීන් සහිතව විමලා කියන අග්‍ර මහේශිකාව අගමහිසි තනතුරේ ලබාගෙන මහබෝසතාණන් වහන්සේදා වාසනාවන්ත ජීවිතයක් ගත කළා පස්චිම භවික අවසන් ජීවිතේ. ඊටාම වාසනාවන්ත ජීවිතේ අපේ මහබෝසතාණන් වහන්සේ රාම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගහත්‍රයේ යම්සේ ජීවත් වුණාද ඒ ආකාරයෙන්ම සුනිම්මල විමලා ගිරිබුහා කියන මේ ප්‍රාසාද තුන 33000කට අධික පරිවාර බිසෝවරුන් සමග ඒ වගේම විමලා අග්‍ර මහේසිකාවත් මුල් කරගෙන බොහොම සැපසේ ජීවිතයේ ගෙවුණත් එදා කංචන පුතණුවන් විමලා දේවිය බිහි කරන දවසේ සතර පෙර නිමිති දැක්කනේ මහල්ලෙක් ලෙඩෙක් ඒ වගේම මృత දේහයක් ශ්‍රමණ රූපයක් යනාදි මේ සතර පෙර නිමිති දැකීමෙන්ම කංචන කුමාරයාගේ කුමාරෝත්පත්තිය තම දරුවාගේ උපත සිද්ධ වෙච්ච දවසේම කංචන පුතණුවන්ගේ බිහිවීම නිසා මහා බැඳීමක් ඇති වුණා. මේ ඇලීම් බැඳීම් සහිත ලෝකය අර සතර පෙර නිමිති අනුව කල්පනා කරමින් ජීවිතය ගැන මහා පුදුම විදිහේ කලකිරීමකට නිෂ්ඵල නිෂ්ප්‍රකාර මේ ජීවිතයෙන් නිදහස් වෙන්න ඕන කියන අදහස ඇති වුණා. ඒ අදහසින්ම ආජානීය රතයටම ගොඩ වුණා. මහා බිනිෂ්ක්‍රමණය සිද්ධ වුණේ තනියම නෙවෙයි පින්වත්නි. කෝටියක් පුරුෂයන් සමග මහා බිනිෂ්ක්‍රමණය කළා. කෝටියක් පුරුෂයන් සමග මහා විනිශ්ක්‍රමණය සිද්ධ කරලා පැවිදි වීමටපත් වුණා. වරුණ කියන බමුණු ගමේ මේ අපේ පියදස්සී මහබෝසතාණන් වහන්සේ ප්‍රෞච්ඡා ජීවිතයට පත් වෙලා එදා දවසේම වසබ බමුණාගේ දුව දියණිය සකස් කළ කිරිපිඬු වළඳලා අවසන් වෙලා දිවා කාලයේ විහරණේ පහසු විහරණයේදීලා ඊටාම පහසුවෙන් උන් වහන්සේ පරයන්කයක් සකස් කර ගැනීමට අදහස්ව ඉන්නකොට සුජාත ආජීවකයා අටමිටක් තන මේ උතුම් පියදස්සේ මහබෝසතාණන් වහන්සේට දානය කළා යට තනවිට ඇරගෙන කුඹුක් බෝධින් වහන්සේ තමන් වහන්සේ අනන්ත කාලයක් ලෞතර බුද්ධ රාජ්‍යය ප්‍රාර්ථනා කරමින් වැඩම කරන ගමනෙහිදී උන්වහන්සේගේ ලෞතර බුද්ධ රාජ්‍යයේ පිණිස පිටදෙන උතුම් බෝධින් වහන්සේ පහළ වෙලා තිබුණා සහජාත වස්තු හත අතර එයින් මහබෝසතාණන් වහන්සේ පහළ වෙන දවසේම තමයි මේ කුඹු වෘක්ෂ රාජයන් වහන්සේද පහළ වුණේ. ඒ කුඹු බෝධි රාජයන්න් වහන්සේ කකුද වෘක්ෂයන් වහන්සේ වෙත පැමිණියා. කුසතන 8 මිට ඇතිරුවා. 53 රියන් ප්‍රමාණයට මේ ආසනය පහළ වුණා. පරයන්කේ පළඟක් බැඳ වාඩි වෙලා උජුං කායං පනිදාය සතින් උපට්ඨපෙත්වා කය බොහෝම ඉරිචු භාවයටපත් කරගත්තා. ශරීරය ඍජු කරගෙන ආනාපාන සති කර්මස්ථානය සාංශාරික ජීවිතයේ හොඳින් දියුණු කරලා වඩලා තිබුණා කල්ප ලක්ෂ ගණන් චතුර්ථ ධානය පාදක කරගෙන සුඛ ඒකාග්‍රතා සැපයයි එකඟකමයි පමණයි තියෙන්නේ ධානාංග අතිසියුම් බවට පත් උනා. චතුර්ථ ධාන ආලෝකය පාදක කරගෙන අපේ පියදස්සී මහබෝසතාණන් වහන්සේ ස්කන්ධ පහ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන රූපය ආකාර 28කින් කොහොමද පඨවි ආපෝ තේජෝ වායෝ යන මේ සතර මහා ධාතු රූපය පිළිබඳව සසම්භාර පඨවි ආදී කොටස් පහකින් යුක්ත මේ ඒ වශයෙන් රූපය පින්වත්නි 28 ආකාරයෙන් බෙද බෙදා දකිමින් මෙනෙහි කරමින් ඒ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය අපේ පියදස්සේ මහබෝසතාණන් වහන්සේ මෙනෙහි කළා මේ රූපය වනාහි හේතුන් නිසා හටගත්තා හේතු නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වී යනවා අටවිසි රූප අවිඥානික සවිඥානික වශයෙන් බැලුවා ඒ වගේම කර්මජ රූපය පිළිබඳව ඒ අනිත්‍ය ස්වභාවය පිළිබඳව දුක්ඛ ස්වභාවය පිළිබඳව අනාත්ම ස්වභාවය පිළිබඳව නුවණින් බැලුවා මෙනෙහි කළා මේ කර්මජ රූප සංඛ්‍යාත මේ පන ඇති පන නැති සියලු රූපයන් ස්වභාවය අටවිසි රූපය මේ සියලු රූප ආකාර 28කින් සමන්විතයි මේ සියල්ලම අනිත්‍යතා ජරතා ආදී වශයෙන් දිරීම් ස්වභාව කොට පවතිනවා කැඩීම් ස්වභාව කොට පවතිනවා තැවීම් ස්වභාව කොට පවතිනවා බිඳීම් ස්වභාව කොට පවතිනවා කොටින්ම කියතොත් අනිත්‍ය ස්වභාව කොට පවතිනවා. අනිත්‍ය නිසා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත බැවින් ස්ථීර වශයෙන් ආත්ම වශයෙන් මේ රූපය පවතින්නේ නැහැ. එනිසා මේ රූපය නිස්සාර දෙයක්. මේ රූපය වනාහි નિසරු දෙයක්. මේ රූපය වනාහි අනර්ථ කර දෙයක්. මේ රූපය වනාහි නොඇලිය යුතු දෙයක් කියා පියදස්සී බෝසතාණන් වහන්සේ රූප සංඥාව බිඳ බිඳ නුවණින් දකින්න පටන් ගත්තා. උන්වහන්සේ රූපයේ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය මෙනෙහි කළා. ඊළඟට පින්වත්නි රූප 28 පිළිබඳව දීර්ඝ විස්තරයක් උන්වහන්සේ නුවණින් සලකාගෙන රූප සංඥාව බිඳ දැමීමේ නුවණ පහළ කර ගැනීම ව්‍යායාමයේ දුනා. ඒ වෙනකොට ඊටාම පිරිසිදු චිත්ත සංතානයක් උන්වහන්සේට චතුර්ථ ධානාලෝකයේ උපදවාගෙන ඒ ධානාලෝක ශක්තිය උපයෝගී කරගෙනයි උන්වහන්සේ වාසය කළේ. ඊළඟට විදින ස්වභාවයන් පිළිබඳව සැප වේදනාවන් දුක් වේදනාවන් අදුක්ඛ මසක වේදනාවන් පිය වූ මනාප වූ ආදී වශයෙන් ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනසෙන් ආයතන හයෙන් චක්කායතන, සූතායතන, ඝානායතන, ජීවායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. සරලව කියතොත් ඇහැ කන නහය දිවකාය මන ආදී වශයෙන් මෙන්න මේ ආයතන හයින් යම් විදීමක් තියෙනවා නම් ප්‍රිය වූ රූප වශයෙන් ප්‍රිය වූ ශබ්ද ආදී වශයෙන් මේ ආයතන හය හරහා විඳින යම් විඳීමක් තිබෙද්ද ඒ විඳීම වනාහි එක ක්ෂණයක් ඕ නොපැවත උපාද ස්ථಿತಿ භංග වශයෙන් නිරුද්ධ වී යනවා. ඒ නිසා මේ විඳින ස්වභාවයත් සැප වේදනා වශයෙන් මේ විඳින ස්වභාවයත් හරියට වැල්ලේ හටගත් දිය බුබුලක් යම්සේ බිඳී යන්නේද වහා එසේ බිඳී යන්නේ චිත්තක්ෂණයේ රම් පුංචි කාලයක් ඊටාම කෙටි කලකින් බිඳී යන බව උන් වහන්සේ නුවණින් මෙනෙහි කළා. රාත්‍රී කාලයේ දුටු සිහිනය උදෑසන අවදි වෙද්දී තමන්ට විද්‍යමාන නොවන්නේ යම්සේද එසේම මේ ආයතන හය හරහා සැප වේදනා වශයෙන් විඳින සියලුම ආරම්මණයන් අරමුණුද බිඳී යන්නේය ස්ථීරව නොපවතින්නේ අනාත්මයි ඒ නිසාවෙන්ම ගැටීම් සංඛ්‍යාත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසා පෙළෙන ස්වභාවයෙන් යුක්තයි දවන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම දවන, තවන, පීඩාවට පමුණුවන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය දුක අනාත්මයෙන් යුක්තයි. ඔය විදිහට සැප වේදනාව පිළිබඳව උන්වහන්සේ මෙනෙහි කළා. ඒ වගේම දුක් වේදනාව පිළිබඳවත් එසේම කල්පනා කළා මෙනෙහි කළා. අදුක්ක මසුක එහෙම නැත්නම් සැප දුක් දෙක ඉවත් වුණු මධ්‍යස්ථ වේදනාවේ ස්වභාවයත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළා වේදනා ස්කන්ධය පිළිබඳව පියදස්සී මහ බෝසතාණන් වහන්සේ අවබෝධ කර ගැනීමේ නුවණ උපයෝගී කරගත්තා. ඒ වගේම පින්වත්නි සංඥාව නම් වූ අඳුනා ගැනීම රූපාදී අරමුණු පිළිබඳව සංඥාව පිළිබඳව සිහිනයක් බඳ වූ මේ සංඥාව පිළිබඳව කොටස් කොටස් වශයෙන් බෙද බෙදා එහි අනිත්‍ය ස්වභාවය අනාත්ම දුක්ඛ ස්වභාවය මෙනෙහි කළා රූප වේදනා සංඥා චේතනා ආදි වශයෙන් පිළිබඳව නුවණින් මෙනෙහි කළා චිත්ත චෛතසික පරම්පරා පිළිබඳව ලෝභ මූලික ද්වේෂ මෝහ මූලික ආදී වශයෙන් 250 චෛතසික ධර්මයන් පිළිබඳව 121 ආකාර 189 ආකාර සංඛ්‍යාත මේ සිත් පිළිබඳවත් ඒ වගේම ඒ හට ගන්නා ඌද පවතිනා ඌද නිරුද්ධ වන්නා ඌද චිත්ත චෛසික ධර්මයන් පිළිබඳව කොටින්ම කියතොත් සිත් පිළිබඳව ඒ අනිත්‍ය දුක අනාත්මය ගැන මෙහි කළා. එතකොට චිත්තානුපස්සනා සතිපට්ඨානයේ උපරිම මට්ටම විපස්සනාව දක්වා දියුණු කලේ කෙසේද? පියදස්සී මහ බෝසතාණන් වහන්සේ මේ හටගත් චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ජවන් වාරයක් ජවන් වාරයක් පාසාම නොපැවති අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා අනාත්ම ස්වභාවයටපත් වෙනවා දුක්ඛ ස්වභාවයටපත් වෙනවා කියන ඒ උතුම් වූ ආර්ය මානසිකාරයේ මහබෝසතාණන් වහන්සේ මෙනෙහි කළා වැඩුවා සිහි කළා ওই විදිහට පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ ආකාර කිහිපයකින් සමන්විත චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ කියන ලද විඥානයන් පිළිබඳවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ සියල්ලම බිනිබිනි යන හැටිත් නැසී වෙනසී යන හැටිත් අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය පිළිබඳවත් ඒ වගේම ප්‍රතිසන්දි විඥාණය කර්මජ රූපයෙන් හටගත් මේ ප්‍රතිසන්දි විඥාණය කර්මජ විඥාණය සහ කර්ම ශක්තිය පිළිබඳව කොටින්ම කියතොත් භවාංගාදී පිළිබඳව නුවණින් මෙනෙහි කළා අනිත්‍ය දුක අනාත්ම වශයෙන් పూర్ව పూర్ව જાතින්හිදී තමන් වහන්සේ ලබාගත් මේ විඥාන ධාතුව හට ගැනීම, පැවතීම, නිරුද්ධ වීම සංඛ්‍යාත ඒ සියලුම ප්‍රවෘත්තීන් පිළිබඳව මෙනෙහි කළා. උන්වහන්සේ පරයන්කෙහිම වැඩ ඉඳගෙන ත්‍රිවිද්‍යා, අභිඥා, සිව් පිළිසිඹියා සහිතව සර්වඥතා ඥාන බෝධියෙන් ලෝතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වේ වදාලා ඒ උතුම් සරුවක්ඥයන් වහන්සේ යදස්සී බුදුරජාණන් වහන්සේ වෙසඟපුර පසළොස්වක් බොහෝ දවසක පින්වත්නි සර්වඥතා ඥාණයට පත්වී වදාලා කකුද බෝධි රාජානන් වහන්සේට පිට දෙමින් කුඹුක් බෝධි රාජානන් වහන්සේට පිට දෙමින් ඒ උතුම් සෙවණ ලබාගෙන තමන් වහන්සේ ඒ උත්තරීතර ස්වභාවයට අග්‍රේස්වර ස්වභාවයට උතුංග ස්වභාවයටපත් වෙලා සත්සතියම විවේක සුවයෙන් බෝධි පරයන්කේ ආශ්‍රයේම තමන් වහන්සේ කල්යවල බොහෝම පහසුවෙන් බොහෝම විවේකයෙන් තමන් වහන්සේගේ ලබාගත් අවබෝධ ඥානයේ ආශ්චර්ය උදාන ප්‍රකාශ කරමින් උන්වහන්සේ ජීවමානව වැඩ ඉඳමින් ජීවමාන ලෞතර පියදස්සේ බුදුරජාණන් වහන්සේ එදා අහසින් සස්සති නිම කරලා උසභවතී නුවරට වැඩම කළා. ඒ උසභවතී නුවරට වැඩම කරලා තමන් වහන්සේ සමග උතුම් ප්‍රෞජ්ජා ජීවිතයට මහා බිනිස්ක්‍රමණය සිද්ධ කරලා මහා අබිනිස්ක්‍රමණය සිද්ධ කරන එකටම පැවිදි වෙච්ච ඒ කල්යාණ මිත්‍ර බුදු පිරිසට උතුම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හේතු සම්පත් කොහොමද? හේතු සම්පත් තියනවාද? සද්ධීන්ද්‍රිය, සතීන්ද්‍රිය, වීරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්චීන්ද්‍රිය. සද්ධා, සති, සමාධි, වීරිය, ප්‍රඥා. මේ කියන ඉන්ද්‍රිය ධර්ම පිහිටීම මොන ආකාරයෙන්ද ධහම අවබෝධ කරන්ඩ ශක්තිය තියනවාද? ඒට කියනවා හේතු සම්පත් කියලා. එසේ බලමින් ඒ හැම දිනාටම හේතු සම්පත් ඇති බවයි පියදස්සි තථාගතයන් වහන්සේ එදා පින්වත් නිදුටුවේ. ඒ අනුව තමන් වහන්සේ අවබෝධ කොට වදාළ මේ උත්තරීතර ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේ හා උතුම් පැවිද්දට පත්වෙච්ච ඒ කල්යාණ මිත්‍ර පිරිස උදෙසා ඒ තරුණයන් උදෙසා ඒ උතුම් ධර්මයේ දේශනා කළා ඒ ධම්සක් පැවතුම් සූත්‍රාන්ත දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැඹුන හැටියට දෙසුම් කෙලවර වෙද්දී කෝටි ලක්ෂයක් දෙනා සෞඛ්‍යලස් නසා උතුම් අරිහත්වයට පත්ව අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා බලන්න මොනතරම් භාග්යක් ප්‍රථම ධර්ම දේශනාවෙන් ලැබුවද ප්‍රථම ධර්මාභිසමය ලැබූ පිරිස කෝටි ලක්ෂයක් පිරිසක්. මේ උතුම් ධර්මයේ අවබෝධ කරවමින් තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම sannipātයේ මහා සංඝ sannipātයේ සිද්ධ කළා. ඉන් අනතුරුව තමන් වහන්සේ සුමංගල නුවරට වැඩම කළා. සුමංගල නුවරට වැඩම කරලා පාලි කියන රාජපුත්‍රයා පාලිත ඒ වගේම එහි පුරෝහිත බ්‍රහ්මන පුත්‍රයා සම්බදස්සී කියන මේ කුමාරයන් දෙපළ ඒකා සංකහිය කල්පලක්ෂයක් මුළුල්හි ජීවිතෙන් ජීවිතයේ මහා ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරමින් තමන් වහන්සේලා දෙපළ ප්‍රෞජ්‍යා ජීවිතවලට පත්වෙමින් සසර ගමනෙහි දිගින් දිගටම මේ උතුම් මහා ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරමින් පැමිණි ගමන අපේ තතහඟත පියදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් ජීවත් වන සුමංගල නුවරට වැඩම කර බව දැනගෙන ඒ උතුම් බුදුරජාණන් වහන්සේ සිරිපතුල් වන්දනා කරලා දින හතක් මහා දන් පූජා කළා. මහා දන් පූජා කරලා මහ පුදුම විදිහේ සැනසීමකටපත් වුණා. ධර්මාභි සමයටපත් වුණා. පියදස්සී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනයේ පාලිත මහරහතන් වහන්සේ ඒ වගේම කල්යාණ මිත්‍ර සම්බදස්සී මහරහතන් වහන්සේ නමින් දක්නත් මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් වමක් මහා ශ්‍රාවකයන් වහන්සේ වශයෙන් අග්‍රථානාන්තර ලබන තත්වයටපත් වුණා මේ සුමංගල නුවරදී ලද උතුම් ප්‍රවෘජ්ජාව නිසා ඒ උතුම් පැවිද්දටපත් වෙච්ච මේ කල්යාණ මිත්‍රයන් දෙපළ අපේ පියදස්සේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතේ පූජා කළා මුලින් දාන ආදී උපස්ථාන කළා මේ අවස්ථාවේදී පින්වත්නි පැවිදි වීමටපත් වෙච්ච මේ උතුමන් වහන්සේලා දෙපළ සහිත කෝටි ලක්ෂයක් මහරහතන් වහන්සේලා අභිමුඛයේ මහ සංඝ මැද පාමු එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂ දේශනාවේ තථාගත අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවස්ථාව එයින් අනතුරුව පින්වත්නි අපේ තථාගත පියදස්සේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මහා කරුණාවෙන් සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං ආදි කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසානේ කල්යාණේ මුලින් සීලයෙන්ද මැදින් සමාධියෙන්ද අගින් ප්‍රඥාවෙන්ද සාත්තං සබ්බ්‍යංජනං පරිපූර්ණ වූ අක්ෂර සහිත ව්‍යංජන සම්පූර්ණ ਸਰව සම්පූර්ණ වූ Brahmacharya ප්‍රකාශ කරන දෙවි මිනිසුන්ට මෙලව යහපත පරලොව සුගතිය සාන්ත නිවන සලසා දෙන ඒ මේ ගාම්භීර ධර්මයේ දේශනා කරමින් එදා සුදස්සන පර්වතයට වැඩම කරලා ඒ සුවිශේෂී කඳු මුදුනක කඳු ශිඛරයක සුදස්සන දේව සමාගම ඒ සුදස්සන කියන දෙව් රජතුමා ප්‍රධාන මිසදුඩුගත් බලි පූජා ආදී නොයෙක් විදිහේ රට රාජ්‍ය වලින් පැමිණි රජදරුවන් ඇතුළු රටවැසියන් මුලාවට පත් කරවමින් ඒ සුදස්සන දේව සභාවට වැඩම කරලා අපේ පියදස්සී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාව බලය ආලෝක ධාරාවන් විහිදුවමින් බැබලෙමින් ඒ සුදස්සන මිසදුටු දිව්‍ය රාජයා ඇතුළු කොට මිසදුටුවන් එක්කෙනෙක් දෙන්නෙක් දෙතුන් දෙනෙක් සිය දහසක් නෙවෙයි අනුකෝටියක් දෙනාට පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවමින් දෙවන sannipātaya මහා රැස්වීම සිද්ධ කළා එදා 90 කෝටියක් දෙනා දෙවෙනි අවස්ථාවේදී සව් කෙලෙස් නසා අරිහත්වෙන් අමා මහ නිර්වාණ ධාතුව අවබෝධ කළා. ඊමේ උතුම් ධර්මචර්යාව ලෝකාර්ථ චර්යාව අපේ පියදස්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදු කරලා තමන් වහන්සේගේ ලෝකචර්යාව මුළු මහා දිවි මිනිසුන් සහිත ආසන ලෝක සත්වයාට මහත් වූ සැනසිලි සුව සලසා දෙන්නට යෙදුනේ. ඒ වගේම එයින් අනතුරුව ද්‍රෝණමුඛ කියන ඒ මිසතුටුගත් ද්‍රෝණමුඛයන් එහෙම නැත්නම් බමුණුතුමන් දමනය කිරීම සඳහා තථාගතයන් වහන්සේ පිය දැස්සී තථාගතයන් වහන්සේ වැඩම කරලා ඒ ගැඹීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙමින් 80 කෝටියක් දෙනාට මගඵල පිළිවෙලින් අරිහත්වයට පත් කරවන්ට යෙදුනා 80 කෝටියක් දෙනා සෞඛලෙස් නසා අරිහත්වයෙන් අමා මහ නිවන් සාක්ෂාත් කළා ඒ උතුම් පිරිස සම්බුද්ධ ශාසනයේ ප්‍රවෘජ්ජාවටපත් වුණා මේ ඒ ද්‍රෝණ මුක দমনය වෙන අවස්ථාවේ තමයි පින්වත්නි ජීවිතයෙන් ජීවිතය භවයෙන් භවය ආත්ම භාවයෙන් ආත්ම භාවය අපේ ගෞතම මහබෝසතාණන් වහන්සේ එදා කාශ්‍යප නමින් ත්‍රිවේද ප්‍රාප්ත තරුණ බ්‍රාහ්මණ තුමෙක් වාසය කළේ මෙතුමා මේ සියලු ආශ්චර්යයන් දැකලා අපේ පියදස්සී සරුවක්ඥයන් වහන්සේට කෝටි ලක්ෂයක් වේදම් කරලා මනරම් විසිතුරු මහා සුවිසල් විහාර මන්දිරයක් පූජා කළා. ඒ උතුම් පූජාව සිද්ධ කරලා එදා තමන් කාශ්‍යපව ත්‍රිවේද ප්‍රාප්ත මේ කාශ්‍යප මහ බෝසතාණන් වහන්සේ අපේ ගෞතමයන් වහන්සේ උතුම් වූ තිසරණ සහිත පංචශීලය අදිෂ්ඨාන කරගත්තා. ඒ මොහොතේ තමයි පින්වත්නි පියදස්සී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නියත විවරණ ශ්‍රී ලබා දෙමින් මේන් මේ මහා වීරවන්තයා මේ තරුණ බ්‍රහ්මණතුමා මේන් මතු අටලොස් කප්සියකින් පස්සේ ගෞතම නමින් ලෝතුරා තථාගත සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙමින් මාසේ මේ දෙවියන් සහිත මුළු මහත් ලෝකයම චතුරාර්ය සත්‍යය අවබෝධ කරවා දෙමින් දුකින් ඈතර කරවන මහා වීරයන් වහන්සේ බවට පත් වෙනවා එදාට අප මේ කාශ්‍යපයයි හඳුන්වන මේ බ්‍රාහ්මණතුමා ගෞතම නමින් ලෞතුරා බුදු බවට පත් වෙන බවත් නියත විවරණ දී වදාළේ ඒ වගේම උන්වහන්සේ කපිලවස්තු පුරවේහි දුෂ්කර ක්‍රියා කරන බවත් අජපල් නුගරක මුලදී කිරිපිඬු වළඳලා ඇසතු බෝ මුල ලෝතුරා බුදු බවට පත් වෙනවා මහා මායා දේවිය මව්ව සුද්ධෝදන පියව ඒ වාගීම කෝලිත උපදිස්ස යන දෙපළ අග්‍ර ශ්‍රාවකයන් වශයෙන් කීමා උප්පලවන්නා ඒ උත්තමාවියන් දෙපළ අග්‍ර ශ්‍රාවිකාවන් ඒ වගේම අවුරුදු 100කට ආශය පවතින කලක ආනන්ද ස්තිවරයන් වහන්සේ අග්‍ර උපස්ථායක වශයෙන් පහළ වෙන බවත් මේ සියලු විස්තර එදා අනාගතංස ඥාණයෙන් බලමින් පියදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නියත සිරි විවරණ සලසා දුන්නා. කාශ්‍යප බ්‍රාහ්මණ බමුණාව අපේ ගෞතම මහ බෝසතාණන් වහන්සේ. එනිසා ඒ උතුම් පියදස්සී බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මහා කාරුණික ශ්‍රී නියත විවරණ ශ්‍රී ලැබමින් අපේ මහ බෝසතාණන් වහන්සේ පැමිණිලා ඒ උතුම් ගමන නිමා කරගන්නට යෙදුනේ පින්වත්නි එදා තමන් වහන්සේ පිරුව මහා පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන උතුම් වෙසඟපුර පසළොස්වක බොහෝ දවසකදී ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙමින් ඒ නිසා මේ උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට පත්තුණු අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අප්‍රමාණ පිරිසකට අමා සැපත සලසා ගන්න ලැබුණා. ඒ නිසා ඒ පියදාසී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සුගන්‍ය නම් නුවරදී උපත ලැබලා සුගත්ත පියව සුචන්ද්‍රා මෞතුමිය මව් කරගෙන ඒ වගේම 9000ක් ආවුසේ අවුරුදු ගිහිගෙදර වාසය කරලා මහා සැප සම්පත් සියල්ල ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ එදා උසබ කියන උතුම් උයනේදී පැවැත් වූ ධම්සක් දේශනාවෙම කෝටි ලක්ෂයක් පිරිසට අමා ධර්මීය දේශනා කරමින් අප්‍රමාණ සැනසීමක් සලසා දෙමින් අපේ ගෞතම මහබෝසතාණන් වහන්සේටද නියත සිරි විවරණ සලසා දුන්නා. එනිසා ඒ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ලෝතුරා බුද්ධ රාජ්‍යය සිහිපත් කරන ඒ වගේම උන්වහන්සේගේ උප්පත්තිය සිහිපත් කරන පරිනිර්වාණ මංගල්‍ය සිහිපත් කරන මේ උතුම් වෙසක් කාල පරිච්ඡේදය වෙසක් මංගල්‍ය පවතින මේ කාල පරිච්ඡේදය අපි හැමදෙනාම දැඩි අදිටනක් ඇති කරගන්නට ඕනි. අක්කොච්චිමං අවිදිමං අජිනිමං අහාසිවිය අනාදි වශයෙන් අසවලා මට බැන්නීය ගැසුවේ වෛරකලයේ ක්‍රෝධකලයේ කියන ලාමක පාපක ධර්ම සිතර ගන්නේ නැතුව මේ කාල පරිච්ඡේදයේ මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් වාසය කරන්න ඕනි අපේ රට ධර්ම ද්වීපයක් මේ ධර්ම ද්වීපය තුල යම්කිසි වටිනාකමක් ලැබුණා නම් මේ රටට ලෞතර තථාගත ධර්මයේ ලැබුණු ලාභයයි. මේ රටේ වටිනාකම භෞමික වටිනාකම නෙවෙයි පින්වත්නි මේ ලක්දිරණ තුල කරුණාවෙන් පිරිච්ච මෛත්‍රියෙන් පිරිච්ච ඉවසීමෙන් පිරිච්ච පරාර්ථ චර්යාවෙන් පිරිච්ච මනසක් තියෙන මිනිසයෝ මේ රට තුල ජීවත් වෙනවා නම් අන්න ඒ මේ උතුම් ධර්මද්වීපය තුල සැනසීමෙන් සතුටින් ඔබ අප හැමදෙනාගේ ජීවිත සැපවත්ව ගෙවා ගන්නට පුළුවන්. ඒ නිසා ಜಾති ආගම් කුලමල පන්ති පාට වර්ණ භේදයකින් රහිතව එසේ නොසිතා අපි හැමදෙනාම ඕනෝන් කෙරෙන් ප්‍රිය වූ ප්‍රසන්න වූ ඇසකින් ප්‍රිය වූ මනසකින් වාසය කරන්නට මේ උතුම් වෙසන් සිරි පැතිරී යන මේ කාල පරිච්ඡේදය තුල ඔබ අප හැමදෙනාටම කටයුතු කරගන්නට උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මේ උතුම් ප්‍රාර්ථනාවන් සිතේ දරා ගනිමින් ලෞතර පියදස්සී තථාගත සරුවක්ඥයන් වහන්සේගේ නියත සිරි විවරණ දේශනා කිටි දේශනාව මෙයින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංස කුසල බලයෙන් අමා සැපතම සැලසේවා සාතු සාතු සාතු අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටහනාචාර්ය විචිත්‍ර භානක අතිපූජනීය නාකොට සද්ධාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්ම දේශනාවේ සංයුක්ත පැටියක් හෝ කැසට් පටියක් ලබා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න 0113071082 දුරකථන අංකයට ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න 0112 69 71 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය. ඔබ සැමට දරුවන් සරණයි. දම්සර රස දමක් කරගනිමු. මේ විසක් සමයේ ඔබට යහපත් දෙයම ඇසේවා. මේ දාම් පණිවිඩය ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් නිත්තානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිණෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝभिवढति නගා සිටවන ලද වීරය ඇතිව මානසික අවතිබවින් යුතුව යහපත් දේ කරන ක්‍රියාවෙහි අනාගත ප්‍රතිඵල විමසා බලා කරන තැන්පත් දැහැමි දිවි පැවතුම් ඇති අප්‍රමාදව ක්‍රියා කරන පුද්ගලයාගේ කීර්තිය මනා ලෙස වැඩේ. පින්බර සුදු වුන් රජතුම පෙරදා සසරේ ළඟ උන් බිරිඳද හැරදා ලින්නුපන් රාහුල පුතු හෙරදා ගියේ අප විනුවින් ගිහි ගිය හැරදා නිවන ගුරු වෙදෙකි නුවණ වෙදෙන සරේ